භාවනා රමතාවය කියන කොටස දේශනාවේ දෙවෙනි කොටස විදිහට පැත්තකින් තියලා. අවසාන වැදගත්ම කොටස තමයි මේ හරි අනිත් දේවල් වල නොවැදගත්කමක් තියන නෙවෙයි පිටලත්නි. වැඩියෙන්ම අපිට හිත අලවා වාසය කරන්න හිතෙන කොටසක් තමයි වැඩියෙන්ම උනන්දුවක් ඇති වෙන කොටසක් තමයි භාවනා රාමෝ හෝති භාවනා රතෝ කියලා සඳහන් කරලා තියෙන මේ භාවනා රමතාවය පිළිබඳ තියෙන අරිවංශ දේශනාවේ තියෙන කොටස. ඒ එහි තියෙන වැදගත්කමේ වැඩිකම හින්දා වෙනමම ඒ කොටස පිළිබඳ සාකච්ඡා කරන්න සබාගෙන අපි දැන් සූදානම් වෙන්නේ මුල් කොටස විදිහට සීවර පින්ඩපාත සේනාසන කියලා කියන යෝගියෙකු කෙලෙස් ප්‍රහාණය කරන්නට සූදානම් වෙන කෙනෙකු කොයි විදිහටද මේ නිබඳව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන දේවල් කොයි විදිහටද පාවිච්චියට ගත යුත්තේ කියන එක පිළිබඳව ක්‍රමානුකූලව විස්තර සහිතව තේරුම් ගන්නටයි. චීවර සන්තුට්ඨිය කියලා සඳහන් කරන තැන පින්වත්නි, ඊතරීතරේන චීවරේන කියලා සඳහන් කරේ ලදපමණින් මේ චීවරය පාවිච්චි කරන විදිය. චීවරය කියන්නේ මොකක්ද කියලා කලින්ම අපි දැනගන්න ඕනේ. වික්ෂුන් වහන්සේ නමක් විදිහට චීවරය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. කලින්ම. ඇයි? චීවරය ගැන දන්නේ නැත්නම් පාවිච්චි ගැන කොහොමද දැනගන්නේ? ඉතින් මේකට සමාන්තරවම මේ ගිහියත් හොඳ නැද්ද? ඇඳුම කියන්නේ මොකක්ද කියලා දැනගත්තා. හොඳ නැද්ද? ගිහියත්ව ඇඳුම ගැන හිතාගෙන ඉන්නේ මොන විදිහද? ඇඳුමක් ඇඳගෙන කැඩපතක් ඉදිරියට ගිහිල්ලා බලන්නේ මගේ ලැජ්ජාතෙන් හරියට වැහිලාද කියලා විතරද? ලැජ්ජාතෙන් වසා ගැනීමටයි ඇඳුම. සීතෙන්, උස්නෙන්, මැටි මදුරුවන්ගෙන් ආරක්ෂා වන්නටයි ඇඳුම. එහෙනම් කැඩපත ඉදිරියේ හැසිරිය යුත්තේ කුමකටද? මට නොපෙනෙන්නට හෝ මට දැනෙන්නේ නැති වෙන්න හෝ මම මේ ඇඳුම සම්පූර්ණ කරගෙන නැද්ද කියලා විමසන්න විතරද නැද්ද? එහෙම නොවුනොත් ඇඳුමෙහි මුලා වෙලාද නැද්ද? ඇඳුමෙහි මුලා වෙලා. අද ලෝකයේ වැඩියෙන්ම තියෙන්නේ ඇඳුමෙහි මුලා වුණ ස්වභාවයද නැද්ද? ඇඳුම පාවිච්චි මොකටද? සුදු ඇඳුම ඇඳගෙනත් ඒක විලාසිතාවක් බවට පත් කර ගන්නවා නම් මේ දරාගෙන ඉන්න චීවරය පොරෝගෙන පිටත් නී ඒකාංශ කරගෙන පොරෝගෙන කැඩපතක් ඉදිරියට ගිහිල්ලා මේ දේශනා කරන ස්වාමීන් වහන්සේම බලනවා නම් එහෙනම් මං චීවරයට හැඩද කියලා චීවරේ මුලාවටපත් වෙලාද නැද්ද මේක ශරීරය හැඩ කරන්න දෙයක්ද මේ දෙපඩ සිවුර පොරවගත්තාම හැඩද කියලා බලනවනේ. වැටෙන්නේ මුලාවටද නැද්ද? වැටෙන්නේ මුලාවට. මේ එහෙනම් කලින්ම අපි ඇඳුම මොකක්ද, චීවරය මොකක්ද කියලා හරියටම හරියටම දැනගන්න ඕනේ. චීවරය ගැන පින්වත්නි සඳහන් වෙලා තියෙනවා ධර්මයේ සඳහන් වෙලා තියෙන විනයේ සඳහන් වෙලා තියෙන ආකාරයට චීවරය කොටස් 9කට සඳහන් කරලා තියෙනවා. මේ අතට මේකට සමාන්තර මට අවශ්‍ය කරන ඇඳුම් කියලා. තමන් පුළුවන් ඒවා සකස් කරගෙන මෙන්න මේ ඇඳුම් ටික තමයි මම මගේ ජීවිතේ පාවිච්චි කරන්නේ. ඇඳුමෙහි මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ඇඳුම තේරුම් ගන්න ඕනේ. ඇඳුම මොකටද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ වගේ මේ ප්‍රතිපදාවට ප්‍රබලවම අවතීර්ණ වෙච්ච භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ චීවරය ගැන මෙන්න මේව සඳහන් කරනවා. චීවරය කියන එක කොටස් 9ක් කොට දේශනා කරනවා. අඳනය. තනිපට සිවුර. දෙපට සිවුර. නිසීදනය. පච්චත්තරණය කියලා කියන සේනාසනයක ඇඳ පුටු වලට දාන ඇතිරිල්ල. මුඛ පුංජන චෝලකය කියලා කියන මූණ පිහිට අවශ්‍ය වෙනකොට පාවිච්චි කරන පත්කඩය එහෙම නැත්නම් ඉඳුල් කඩය. වස්තික සාධකය කියලා කියන්නේ වස් කාලේ පාවිච්චි කරන වස්තාන කාලේ වික්ෂුන් වහන්සේලා පාවිච්චි කරන චීවරයක්. ඒ වගේම හඬු පටිච්චාදනය කියලා කියන්නේ යම් හේකින් දද කුෂ්ඨ වගේ දේවල් ඇති වුණ කල්හි ඒවා පිරිසිදු කරගන්න පාවිච්චි කරන චීවරයක්. ඊළඟට මේවට අමතරව යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් අතිරේක චීවර දරනවා නම් ඒවට කියනවා පරික්කාර චෝල කියලා. මෙන්න මේ විදිහට ඇඳුම පනවලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. මෙච්චරයි. මේ ටික තමයි උපරිමය. මේක අවතරව අහවල් හැඩතල තියෙන මේ විදිහට තියෙන මේ විදිහට තියෙන කියලා වෙන වෙනම නැහැ. ඇඳුම් වලට මුලා වෙලා මුලා වෙන්නේ නැහැ. මේ මේ බව හරියට දැනගන්න ඕනේ. චීවරය පිළිබඳ හරියට දැනගන්නවා වගේ පින්වත් අයත් මොකද කරන්න ඕනේ? තමන්ගේ ඇඳුම් පිළිබඳ හරියටම දැනගන්න ඕනේ. තමන්ගේ ඇඳුම් පිළිබඳ දැනගෙන කටයුතු කළොත් ඒකෙන් මුලා වෙන්නේ නැහැ. චීවරය පිළිබඳ දැනගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි වික්ෂුන් වහන්සේ පින්වත්නි චීවර කෙත්තං ජානිතබ්බං චීවරං ජානිතබ්බං චීවර කෙත්තං ජානිතබ්බං චීවරයක් Tamanට ලැබෙන්නේ කුමන ආකාරයකද කියලා දැනගෙනම වාසය කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා වික්ෂුන් වහන්සේ නමකට දැන් මේ අදනය තනිපට සිවුර දෙපට සිවුර ආදී වශයෙන් කියපුවේ චීවර විදියට භාවිතා කරන්න පුළුවන් ඒ නව ආකාරයක චීවර Tamanට ලැබෙන්නේ කාගෙන්ද? කොහොමද මේවා ලබාගන්නේ? අනේ කියන චීවර කෙත කියලා. කොහොමද මේ චීවර ලබාගන්නේ කියලා සංඝයා වහන්සේ දැනගෙන ඉන්න ඕනේ. සංගතෝවා, ඝනතෝවා, ඥාතිතෝවා, මිත්තතෝවා, අත්තනෝවා ධනේන පාංශකූලවා කියලා චීවර ලැබෙන ක්‍රම හයක් තියෙනවා සංඝයාට. සංඝයා වහන්සේට ලැබෙන සීවර වලට කිව්වා සංඝතෝවා කියලා. ඒ කියන්නේ සංඝයා වහන්සේ අරමුණු කරගෙන සාංගික වශයෙන් ලැබෙන සීවර. ඒ ඒ වගේම භික්ෂු සංඝයා අතරින් පින්වත්නි සමහර විනය කර්මවලදී භික්ෂු සංඝයා අතරින් සංඝයා වහන්සේට සීවර ලැබෙනවා. අන්න ඒවට කිව්වා ඝනතෝවා කියලා. තමන්ගේ ඥාතියකින් සීවරයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒවට කියව ඥාතිතෝවා කියලා. මිත්‍රයෙක්ගේ චීවරයක් ලැබෙන අවස්ථාවක ඒ චීවරයට කියව මිත්‍රතෝවා කියලා කිව්වේ ඒ චීවර කෙතට. සමාගයේ කැපසරු වස්තුවෙන්ම ලබා ගන්න පුළුවන් සිවුරු තියෙනවා. කුමාරු ක්‍රමයකට හෝ. සමන්ත කැප වස්තුවකට කුමාරු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. චීවරයක් අවශ්‍ය වෙච්ච වෙලාවක. අන්න ඒකට කිව්වා අත්නෝවා ධනේන කියලා. ඊළඟට මේ අත හොඳට දාන්න. අන්තිම කෙත තමයි පාංශ කූලවා කියලා කියන්නේ. පස් වලට යට වෙච්ච රෙදි වලින් පස් කියන්නේ පිරිසිදු දෙයක්ද? නෑ. කවුරක්වත් ගන්න දෙයක් නෙවෙයි පස් කියලා කියන්නේ. ඇඟේ ගෑවුනොත් මොකද කරන්නේ? නැගිටිනවා. කකුලේ ගෑවිලා තිබ්බොත් හොද ගන්නවා. ඇඟේ ගෑවිලා තිබුණොත් ඉර ගන්නවා. එහෙනම් පස්වරට යට වෙලා තියෙන චීවර වලින් සකස් කරගන්න චීවර වල කිව්වා පාස කුලවා කියලා. අන්න චීවර ලැබෙන ක්‍රම. විසුණු වහන්සේට චීවර ලැබෙන ක්‍රම. මේවා මේ ඇත්තෝ දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒවා දැනගන්නව විතරක් නෙවෙයි මේවට සමාන්තරව තමන්ගේ ජීවිතය මම හිතන්නේ අපේ පොඩි ස්වාමීන් වහන්සේත් මතක් කරා ගිහිව ඉඳගෙන නිවන් දකිනා ඉන්නවා කියලා. මාර්ගඵලවලට එන අය ඉන්නවා කියලා. ඒ අයට එහෙමනම් තමන් පාවිච්චි කරන ඇඳුම පිළිබඳ දෙවරක් තුන්වරක් හතරවරක් පස්වරක් නෙවෙයි පින්නත් බොහෝ වාර ගාණක් තමන් පාවිච්චි කරන ඇඳුම පිළිබඳව කල්පනා කරන්න වේද නැද්ද? ඇයි කියන්නේ එක දවසක් හරි ඇඳුම් හින්දා හිත අමාරුකම් ඇති කරගෙන නැද්ද? ලස්සන ඇඳුමක් දැකලා අනේ මටත් මේක තිබ්බොත් කියලා පීඩා ඇති කරගෙන නැද්ද? මටත් මේ වගේ අඳුමක් තිබුණොත් කියලා. Tamanට හොඳයි කියලා හිතන, ලස්සනයි කියලා හිතන, හැඩයි කියලා හිතන ඇඳුමක් ඇඳගෙන ආඩම්බරයෙන් ගිහිල්ලා නැද්ද? අනිත් අය දැන් මම දිහා බලනවා ඇති කියලා. වෙච්ච මුලාව බලන් පින්නත් එහෙම කරලා තියෙනව නෑ කියන්නේ නෑ කවුරක්වත්. කරලා තියෙනවා විතරද? ඒක අතීතද? නැහැ. එහෙම කරලා තියනවා විතරක් නෙවෙයි තාමත් කරනවා. කරමින් ඉන්නවා. අනාගතයේත් ඒ වගේ ඒවා කරන්න බලාපොරොත්තු දෙමින් තමයි ඉන්නේ. කවදද නවතින්නේ එතකොට? කවදද නවතින්නේ? කවදද මේ මුලාවෙන් අත මිදෙන්නේ? එහෙනම් සීලය කියලා වික්ෂුන් වහන්සේට සඳහන් කරලා තියෙන විදිහටම Tamanටත් යම් ප්‍රතිපත්තියකට එන්න වෙනවා. මොකද ඇඳුම් නැතුව ජීවත් වෙන්න බෑ. ඇඳුම මොකටද කියලා දැනගෙන ජීවත් වෙන්න ඕනේ. එන්නත් ඇඳුම හින්දා දුක් ඇති වෙච්ච ආකාර 20ක් තියෙනවා අපිට. ඇඳුම් හින්දා දුක් ඇති වෙච්ච ආකාර 20ක් තියෙනවා. අයවන්තිකයා සාමාන්‍ය පුද්ගලයා ඇඳුම් හින්දා දුක් ඇති කරගන්න ආකාර 20ෙන්ම සතුට ඇති කරගන්න අන්න ඒකටයි කිව්වේ චීවර සන්තෝෂය කියලා. මම කලින් මතක් කරා යවන්න. සන්තෝෂය කියලා අග්‍ර වූ සන්තෝෂයක් තියෙනවා නම් පින්වත්නි අග්‍ර වූ සන්තෝෂයක් තියෙනවා නම් ඒක දුක් උපදින සන්තෝෂයක් වෙන්න පුළුවන්කම නැහැ. යම් තැනක තමන් ලබන සතුට අග්‍ර එකක් නම් ඒක උතුම් සතුටක් නම් ඒ කවදාකවත් දුක් උපදින සතුටක් වෙන්න පුළුවන්කම නැහැ. නෑ. එහෙනම් අග්‍ර වූ අරිය වංශිකයේ තමන්ගේ චීවරින්දා විසි ආකාරයකින් සතුට වෙනකොට ගියත්තෝ එහෙම නැත්නම් ගියත්තෝ නෙවෙයි පුතග්ජනත්තෝ මේ චීවරයේ හින්දාම මේ ඇඳුම හින්දාම ආකාර 20කින් දුක් වෙනවා මේ උසස් චින්තනයක් තියෙන ඒ උතුම් මිනිස්සු මේ ආකාර 20කින් නැවත දුක් ඇති නොවන විදිහට සතුට වෙනකොට අනිත් අය ඒවා හින්දා දුක් ලං කරගන්නවා. ඒකින්ද මේ දේශනාවේ තියෙන පින්වත්නි වැදගත්ම කොටස විදිහට බුදුරජාණන් වහන්සේම අවධාරණය කරලා තියෙන්නේ කුමක්ද මෙන්න මේ සන්තුෂ්ටිය මේ සන්තෝෂය කුමන සන්තෝෂයද චීවරෙන්ද සේනාසනෙන්ද පින්නපාතෙන්ද ඇති කරගන්න සන්තෝෂය. ඒකයි කලින්ම සඳහන් කරේ යම්කිසි භික්ෂුවක් කොහොමද ඉද භික්කවේ භික්ඛු සන්තුෂ්ටෝ හෝති ඉතරීතරේන චීවරෙන් කියලා කලින්ම සඳහන් කරේ ඒකයි. කොහොමද සන්තෝෂ වෙන්නේ මේ චීවරයෙන් කියලා. දැන් අපි බලමු මේ ආකාර 20න්ම කොහොමද අපිට දුක් ඇති වෙන්නේ අරියවංශිකයා මේක අනිත් පැත්ත පෙරලා ගත්තේ කොහොමද කියලා. මේ මේ උතුම් වංශය සාමාන්‍ය මිනිස්සු දුක් ඇති වෙන තැනම පින්වත්නි සාමාන්‍ය පුතග්ජන හිත්වල දුක් ඇති වෙන තැන එතනම හදා ගන්නවා කවරදාකවත් දුක් ඇති නොවන සතුටක් අනිත් ඇහෙන් රූප බල බල එහි ඇලෙනකොට ඒක නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ගන්නකොට එහෙනම් ඇහෙන් රූපයක් බලන වාරයක් වාරයක් ගානේ සාමාන්‍ය කෙනා ඒ රූපෙහි ඇලෙනවා. නමුත් ප්‍රතිපදාවේ ඉන්න කෙනාට මේ ඇහත් ආශිර්වාදයක් රූපයක් ආශිර්වාදයක්. මොකද ආශිර්වාදයක් කියන්නේ? දකින දකින රූපය දැක්කොත් මේ නම් ඒකේ අනිත්‍ය වටහා ගන්න පුළුවන්. කොච්චර වේගයකින් මේ අනිත්‍ය වටහා ගන්නවද කියනවා නම් පින්නත් ඇහැට රූපයක් දැකලා ඇහි පිල්ලම නිරෝගී කෙනෙක් ඇහි පිල්ලමක් හෙලන්න ඉස්සෙල්ලාම මේක හේතුප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් ඇති වෙලා නැති වෙලා යන දෙයක් කියන හැඟීම පහළ කරගන්න මේ මාර්ගය පිළිබඳ කරන අදහසයි. ඇහි පිල්ලමක් හෙලන්න ඉස්සෙල්ලා කනට ශබ්දයක් ඇහිලා ඇසුරක් ගහන මොහොතක නිරෝගී පුද්ගලයෙක් ඇසුරක් ගහන මොහොතකට කලින් ඒක සංගතය යෝලාරිකයි පටිච්චසම්පන්නයි කියලා අදහසක් ඇති කරගන්න දක්සයි. එවැනි වූ පිළිවෙතක ඉන්න පිරිසක් තමයි මේ කියන පිරිස. ඒ හැම දෙයකින්ම අපි ඉස්මතු කරගන්නේ සාමාන්‍ය පුද්ගලයෝ කලින් මම මතක් කරා අසුචියේ තුල ඉඳගෙන අසුචිය තවරා ගන්න නැතුව වාසය කරන්නේ මඩෙහි ඉඳගෙන මඩෙහි එරෙන්නේ නැතුව වාසය කරන්නේ කියලා. ඒ වගේ සාමාන්‍ය පුද්ගලව එරෙන තැන් වල එරෙන්නේ තවරා ගන්න තැන් වල තවරා ගන්නෑ. සාමාන්‍ය පුද්ගලයෝ ඇඳුමින් දුකටපත් වෙනකොට ආර්යවංශිකයා ඒ හේතුවම භාවිතා කරලා මහා සතුටකටපත් වෙනවා. කාරණා විස්සක් කියලා කිව්වා. දැන් මේ ඇත්තට වැදගත් වෙනවා. ඇයි? දැන් කාටත් හොඳ කුතුහලයක් තියෙනවා මොකක්ද? මොකක්ද අපේ මේ ඇඳුමින්ද අපිට ඇඳුමින්ද අපිට වෙච්ච දේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේලා කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා මේක අනිත් පැත්ත පෙරලා ගන්නද යටිකුරු වෙලා තිබ්බ දේ උඩුකුරු කරගන්නද වැහිලා තිබ්බ දේ අරගන්නද කියලා තියෙන සාසනික ක්‍රමවේද බලන් පින්නත් ඇඳුමේ ඉඳලා තියෙනවා. ආහාරයේ ඉඳලා තියෙනවා. ඉතින් තවත් අගේ කරන්නේ අග්‍ර ඌදේ අගේ කරපුවම මොකද? නේද? අග්‍ර ඌදේ අගේ කරනොත් තමයි. හොඳයි. පළවෙනි එක තමයි පින්වත්නි විතක්ක සන්තෝෂය කියලා කියන්නේ. විතර්ක ඇති කර ගැනීමෙන් ඒ කියන්නේ අඳුම ගැන කල්පනා කිරීමෙන් අහන්න මේ ඇත්ත තමන්ගේ හිතෙන් ඇඳුම ගැන කල්පනා කරලා දුක් වෙලා නැද්ද? වරන් පාරකට යනකොට අජීවී මනුස්ස රූප විදියට හදපු රූපවල සමහර ඇඳුම් එළලා තියෙනවා. මේ රූප දිහා බලලා ඔන්න ගිහිල්ලා කල්පනා කරනවා අර වගේ දෙයක් ගන්න නැත්තම් කියලා. නේද? ඉතින් අන්න ඒ කල්පනාව තුලින්ම එතකොටම පේනවා යටින් ගහලා තියෙන බෝඩ් එක. 2000යි. 2500යි 3000 ඉතින් කොහොමද එන්නේ මේක නැත්තම් වැඩක් නැහැ ආ සරු විදියට ඒක අරගෙන පින්නත් ඒ ගැන කල්පනා කර කර දුක් වෙනවා Tamanට මේ මේ જાතියේ ඇඳුම් මේ මේ જાතියේ වටිනා ඇඳුම් ලබා ගන්න විදියක් නැහැ කියලා දුක් වෙනවා මේ හැරුණේ නම් මෙයාගේ පැත්තට නමුත් බුදුරජාන් වහන්සේ මේක දේශනා කරේ කොයි පැත්තටද වැඩිපුර මේ අපේ පැත්තට මමත් කල්පනා කරනවා නම් ඇයි අපි මෙහෙම කතා කරන්නේ? මේක කාගේ ධර්මයේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. අපි කරන්නේ එකතු වෙලා සාකච්ඡා කරන එක විතරයි. ඒකින්ද මේ අත්තන්ට පොදුයි මට පොදුයි. සංඝයා වහන්සේ දේශනා කරනවා විතර්කයෙන් දුක් ඇති කරගන්න එපා කියලා. යම් විදියකට අපි කල්පනා කරොත් අහවල් අහවල් જાතියේ චීවරයක් තිබුණොත් හොඳයි. අහවල් අහවල් ස්වාමීන් වහන්සේ දරණ ආකාරයේ චීවරයක් තිබුණොත් හොඳයි. අහවල් චීවරේ පෙනුමයි. අහවල් පාට හොඳයි. අහවල් විදිය හොඳයි. අහවල් දුහුල් චීවර හොඳයි. අහවල් ඝන චීවර හොඳයි. මේ මේ මේ දේ විදියට හදපේවා හොඳයි. ආකාරයෙන් ඒ ගැන කල්පනා කරන්න පටන් ගත්තොත් පින්වත් මේ අහක තිබ්බ පබගාලක පැටලෙනවද නැද්ද? ඒ පාවිච්චි කරන්නත් බැහැ. ඊළඟට තමන් බලාපොරොත්තු වෙන චීවරය ලැබුණ නැත්නම් දුක් උපදිනවද නැද්ද? එහෙනම් දැන් අද ඉඳන් මොකද කරන්නේ? භික්ෂුන් වහන්සේ ගැන කල්පනා නොකර ඉන්නවා හා සමාන්තරවම මම ඇඳුම් ගැන කල්පනා කරන්නේ නැහැ. මම ඇඳුම් ගැන ආසාවෙන් කල්පනා කරන්නේ නැහැ. මේ ඇඳුමේ පිළිබඳ කල්පනා කරන්න ඕන කොහොමද කියන එක. මේ ඇඳුම මොකටද? මේ ඇඳුම ගැන කල්පනා කර කර දුක් වෙන්නේ නැහැ. වික්ෂුන් වහන්සේ හොඳට දන්නවා මේ ඇඳුම මොකටද කියලා. ආර්ය වංශිකයා හොඳට දන්නවා ඇඳුම මොකටද කියලා. මම කලින් මතක් කරා. මොකටද? සීත උෂ්ණයෙන් වළකින්න. ශරීරය වසා ගන්නට. මැටි මදුරුවන්ගේ ආරක්ෂාවන්න. මේ වගේ කාරණා ගැන විතරක් විමසමින් කල්පනා කරමින් වටිනා ඇඳුම් ගැන නොවටිනා ඇඳුම් ගැන කල්පනා කරන්නේ නැහැ. ඒක යෙදිය යුද්ධයට විතරක් යොදා ගන්න කල්පනා කරනවා. ඒ විදිහටම කල්පනා කරමින් ජීවත් වෙන භික්ෂුවට පින්වත්නි සන්තෝෂය උපදිනවා. ඇයි? ඒක ස්ථිර සන්තෝෂයක්. මොකද්ද? චීවරේහි ඇලෙන්නේ නැහැ. චීවරේ මුසපත් වෙන්නේ නැහැ. බලන්න එවැනි භික්ෂුවක් කොයි වෙලාවකවත් අලද්දාත චීවරං න පරිකස්සති නොලැබුණ චීවරයක් පිළිබඳ දැවීමක් නැහැ. ඇයි? ඒ ගැන බලාපොරොත්තු නැති නිසා. එහෙනම් ගිහියත් නොලැබුණ ඇඳුමක් ගැන හැවෙන්නේ නැතු ඉන්න වෙනවා. හැවෙන්නේ ඇයි? ඒ පිළිබඳ වැරදි අවබෝධයක් තිබුණොත්. ඒ පිළිබඳ වැරදි අවබෝධයක් තිබ්බොත් පැවෙනවා. එහෙනම් නිවැරදි අවබෝධයෙන් යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ චීවරය පිළිබඳ ඇලීමක්, පැවීමක් ඇති වෙන්නේ නැහැ. බලන්න අනේජ්ජාපන්නෝ අනේජ්ජාපන්නෝ කියන්නේ තණ්හාවේ දෘෂ්ටිය වැසගන්නේ නැහැ මේ සිවුරු කෙරේ. ඇඳුම කෙරේ තණ්හාව ඇති කරගන්නේ නැහැ. මේකමයි ලෝකේ තියෙන වටිනාම ඇඳුම කියන වැරදි දෘෂ්ටිය ඇති කරගන්නේ නැහැ. මේකමයි අග්ග කියලා දෘෂ්ටි ඇති කරගන්නේ නැහැ. අන්නේම වාසය කරන්න වෙනවා. බොහෝ දෙනා කියනවා පින්වත්නි මං හරියට උත්සාහ කරනවා හාමුදුරනේ සමාධි මාත්‍යයක්වත් දෙන්නේ නැහැ අප්පා. සමාධිය නැහැ කියනවා. හිතේ සංසුන් භාවය ඇති කරගන්නම බෑ කියනවා. ඔන්න තියෙන හේතු. ළඟ ළඟම හේතු තියෙනවා. මොකද? පාවිච්චි කරන දේවල් කෙරෙහි නොසන්සුන්කම් ඇති වෙනවා හිතේ. අහවල් දෙය ලැබුණේ නැහැ කියන නොසන්සුන්කම් ඇති වෙනවා. ඒ නොසන්සුන්කම් ඇති වෙන්නේ ඒකෙහි මුලා වෙලා තියෙන නිසා. ලද්දාත චීවරං අගතිතෝ අමුච්චිතෝ බලන්න ලැබුණ චීවර වල මුලා වෙලා. ඒවෙහි ඇලිලා ඒවෙ මුලා වෙලා. එහෙම මුලා වෙන්නේ නැහැ අගතිතෝ අමුච්චිතෝ ඒකේ මුසපත් වෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැහැ. ඒ ඒ විතරක් නෙමෙයි පින්නත් මේ ඒ ලැබිච්ච චීවරය පිළිබඳව ආදීනව දසාවි. මේ චීවරයේ ඇලුම මම මේ චීවරයේ ඇලුම ඒක මට විශාල චිත්ත පීඩාවකින් දෙන එකක් වඩපත් වෙනවා. ඒක දැනගෙනම ඇලෙන්නේ නැතුව වාසය කරනවා. අනේන්ජාපන්න තෘෂ්ණා දෘෂ්ටියෙන් ගන්නෙම නැහැ. ඒ විතරක් නෙවෙයි නිස්සරණ පඤ්ඤෝ පරිබුද්ධති. මේ චීවරේ මට නිර්වාණ අවබෝධය සඳහා උදව් කරන එකක් විතරයි. මේකේ මම නොවැළඹින් වාසය කරන්න ඕනේ කියලා දැනගෙනම කටයුතු කරනවා. එහි දක්ෂව යෙදෙනවා. අන්න බලන්න එවැනි දක්ෂව යෙදෙන කෙනෙක් චීවරය ගැන හරි විතර්ක මිසක් වැරදි විතර්ක ඇති කරගන්නේද? වැරදි කල්පනා ඇති කරගන්නේ නම් පළවෙනි කාරණාව විතක්ක සන්තෝෂය. ඔය විදිහට ඇලෙන්නේ නැතුව, ඒකේ තියෙන හොඳ නරක ගැන හිතන්නේ නැතුව, තත්වාකාරයෙන් චීවරේ මොකටද කියලාම හැම වෙලෙම හිතමින් වාසය කරන කෙනෙකුට පින්නන්නේ ස්ථීර සතුටක් ඇති වෙනවා. මොකක්ද ස්ථීර සතුට? අර දැන් දැන් බලන්න අස්ථීර සතුටක් තියෙනවා. මොකක්ද? චීවරයක් බලාපොරොත්තු වෙන කෙනෙකුට චීවරයක් ලැබෙන අපි හිතමුකෝ. ඉතා දුහල් චීවරයක් යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා. නැත්නම් වටිනා චීවරයක් බලාපොරොත්තු වෙනවා. දැන් මේක ලැබුණොත් සතුට උපදිනවද නැද්ද? ලැබුණොත් යම් සතුටක් උපදිනවා. හැබැයි ඒ සතුට ස්ථිරද? නැහැ. ඒකින්ද එයාට ස්ථිර සන්තෝෂයක් ඇති වෙන්නේ නැහැ. ඒ චීවරයට රැකගන්න වෙනවා. ඒ චීවරය ගොඩ ආරක්ෂා කරන්න ඕනේ ඒ තරම් නැති වෙයි කියලා බය උපදිනවා. මේ චීවරයම තමයි චීවරය කියලා ආඩම්බර උපදිනවා. ඒ චීවරය ගැන කල්පනා උපදිනවා නොඑක ආකාරයෙන්. මේ මොකක්වත් නැහැ කාටද? චීවරය ගැන හරියට දන්න කෙනාට. ඒක තිබුණත් එකයි ඒ වටින දේ ලැබුණත් එකයි නොලැබුණත් එකයි. ඒකෙන් එයාට චීවරය පිළිබඳ තියෙන ඇලීම අයින් වෙනකොට අන්න හිතේ සන්තෝෂය උපදිනවා. එහෙනම් මේ පොඩි කාරණාවක් නෙවෙයි කිව්වේ. ඒ ගැන අපි හරියාකාරයට කල්පනා කරන්න ඕනේ. ඊළඟට පින්නත් මේ යම්කිසි කෙනෙකුට දැන් විශේෂයෙන් භික්ෂුන් වහන්සේ ගත්තොත් භික්ෂුන් වහන්සේට චීවර හොයන්න පුළුවන් කාලයක් තියෙනවා. චීවර ගැන හොයාගන්න පුළුවන් කාලයක් විනේහි තියෙනවා. ඒ තමයි චීවර ගැන කල්පනා කරන්න ඕන කාලයක් තියෙනවා. චීවරයක් හොයාගන්න. ඒ තමයි වස්තුම් මාසෙ ඉවරුණාට පස්සේ එළබෙන මාසය. ඒ මාසය තමයි චීවර මාසය කියලා කියන්නේ. මේ චීවර මාසෙදී දූතාංග සමාදන් වෙලා නැති ස්වාමීන් වහන්සේලාට ඒ මුළු මාසයේ පුරාවට Tamanට චීවරයක් ගැන කල්පනා කරන්න පුළුවන්. හැබැයි දූතාංග ධාරී ස්වාමීන් වහන්සේලා පාංශකූල කියන දූතාංග ධාරී ස්වාමීන් වහන්සේලා පාංශකූලික දවස් 14ක් විතරයි ඒ කාලේ චීවරයක් ගැන කල්පනා කරන්න පුළුවන් වෙන්නේ. චීවර මාසෙදී චීවරය හොයාගන්න ස්වාමීන් වහන්සේලා ගමන් කරනවා ඒ සඳහා අරමුණු කරගෙන. අන්න ඒ ගමන් කරනකොටත් කමඨහන කියලා කියන්නේ වැරදි ආකල්පයක් එන්නේ නැති විදිහට ඒ චීවරේ ඇලෙන්නේ නැති විදිහට ඒක මේක නිස්සත්ත්ව දෙයක් මේක නිජීව දෙයක් මේක ශරීරයේ පළඳගත්තාම පිළිකුලටපත් වෙන දෙයක් ආදී වශයෙන් කමඨහනෙම යෙදෙන්නේ මගේ මේ ශරීරය ආරක්ෂා කරගන්නට විතරක් මම මේ චීවරය හොයනවා කියලා බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරමින් අතීත වික්ෂුන් වහන්සේලා ගැන මෙනෙහි කරමින් යම්කිසි කෙනෙක් ඒ චීවරය හොයාගන්න යන ගමන සිද්ධ කරනවා නම් අන්න ඒකට කියනවා ගමන සන්තෝෂය කියලා. දැන් මේ මේ ඇත්තන්ට කියනවා ගමන සන්තෝෂය. නේද? එදිහින්ද? නේද? ඒකට කියන සාප්පු සවාරී කියලා. නේද? ආන් ඒ තමයි චීවර හොයන්න යන ගමන. මේ ඇත්තන්ගේ ගමන තමයි වික්ෂුන් වහන්සේ කමඨහන මූලික කරගෙන ඒ තමන්ට අවශ්‍ය කරන චීවරයක් හොයාගන්න ඇලෙන්නේ නැතුව මුසපත් වෙන්නේ නැතුව යනකොට මේ පිළිබඳ වගේ වගක් දන්නේ නැති මුලාවටපත් වෙච්ච ඇත්තෝ කොහෙද යන්නේ? සාප්පු සමාගිය යනවා හැප්පුණොත් ඉවරයි කවුරුහරි. මේ දෙක ඇතුළට පොර කනවා වෙලාවකට. ඉතින් කෝ ගමන සන්තෝෂේ නෙවෙයි ඒක තියෙන ගමන මහා දුක් ගොඩක් අරගෙන යන ගමනක් ඒක. ඒක බොහෝ මහන්සි අරගෙන යන ගමන චිත්ත පීඩාය තියෙන ගමනක්. ඉතින් යම් කිසි කෙනෙක් පින්වත් මේ නිවැරදි ප්‍රතිපදාවට ආවනම් ඒ ආර්ය වංශිකයෝ අදත් මේ අසුදාන්නේ නැහැ. තාමත්ම දුෂ්කරව තමන්ගේ ජීවිත සකස් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම තමගේ සීවර සකස් කරගන්න බොහෝ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා අදත් මේ ප්‍රතිපදාවල ඉන්නවමයි. එවැනි වූ මහා සංඝරත්නය තමන්ගේ ජීවර හොයාගන්න කමඨහන් ශීර්ෂයෙන් ගමනේ යෙදෙනකොට මේ බුද්ධ ශාසනයෙම බණ අහන අපි කියලා මොකද කරන්නේ? නාට්‍ය සවාරි යනකොටවත් මතක් වෙන්න ඕන නේද ගන්න. ඒකෙන්ද ඔන්න ගමන දුක් ඇති වෙන ගමනක් යනවා අපි. ඒකද කල්පනා කරලා දුක් ඇති වෙන ගමනක් තමයි රෙදි හොයන්න යන ගමන. ඒවා පිළිබඳ දැන් හිතන්න ඕන කාලේ ඒ උත්කෘෂ්ඨ චින්තනයක් ඇති කර ගන්න වෙනවා මට කවදා හරි දවසක. හැමදාම රෙදි හින්දා කොච්චර දුක් විඳලා සිංහල අලුත් ආවුද්ද කාලේ කියලා කියන්නේ පිස්සු හැදිලා වගේ ඉන්න මිනිස්සු. නේද? හැමදාම අවුරුද්දක කරලා ලොකු දුකක් විඳිනවා. පාසල් යන කාලේ ඉඳන් ඇඳුම් හින්දා හරියට දුක් විඳිනවා. ඇඳුම් හොයන්න යන ගමනෙන් දුක් විඳිනවා. ඉතින් මේවා දැන් ටික ටික අඩු කරගෙන අල්පේච් ජීවිතයකට එන්න ඕනේ ගියත් උපා කියලා ගමන සන්තෝෂය ඇති කරගන්න ඕනේ. පුළුවන් කඩේ යන්න මේ අයට. කොහොමද යන්නේ? දැන් මගේ අඳුම් පරණ වෙලා. දැන් මම ඊටාම සාධාරණව තෘෂ්ණා දෘෂ්ටි ඇති කරගන්න නැතුව ගැඹුරු හැඟීමකින් පින්වත් කෙනෙකුට පුළුවන් අවශ්‍ය නම් තමන්ගේ අනුම උපයාස අපයා ගන්න. ඒක වටිනා විලාසිතා විදියට නෙවෙයි හැබැයි ලැජ්ජාව උපදින්නේ නැති විදියට තමන්ගේ ශරීරය ආවරණය කරගන්න පුළුවන් විදියට තැනට සුදුසු විදියට ඇඳුම් සකස් කරගනිමින් කටයුතු කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. අන්න ඒ සඳහා බලන්න මේ ඇත්තෝ ගත කරන ජීවිතයේදී හැම වෙලේම මෙවැනි අල්පේච්ඡ ජීවත් වෙන්න පුරුදු කරගන්න ජීවිතයක් ඇති කරගත්තොත් මහා බුදුන සන්තෝෂයක් උපදිනවා. අනේ මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මගේ මේ ඇඳුම් සකස් කරගන්න කෙනෙක් නේද කියලා විශාල සන්තෝෂයක් තමන්ගේ හිතේ ජනිත කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් එවැනි වූ සන්තෝෂයක් ඇති කරගෙන ජීවත් වෙන කෙනෙක් බවට පත්ුනේ නැත්තම් කවදාක්වත් දුක් නැති වෙන්නේ නැහැ සන්තෝෂය හිතේ ඇති වෙන්නේ නැහැ හිතෙහි ඇති වෙන සතුට සමාධියට ප්‍රබල හේතුවක් වෙනවා කවදා හරි මේවා පුරුදු පුහුණු කරගන්න වෙනවා කවදා හරි උසස් චින්තන රටාවලට යන්න වෙනවා කවදා හරි සන්තෝෂයෙන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න වෙනවා අතහැරිය යුතු දේ අතහරින්න වෙනවා එවැනි විදිහට අතහැරලා කටයුතු කරන අය අදත් පින්වත්නි වාසය කරනවා ඊළඟට තුන්වෙනි කාරණා බලන්න මේ අත්තන්ට කොච්චර ගැළපෙනවද අපිටත් කොච්චර ගැළපෙනවද කියලා. තුන්වෙනි කාරණා තමයි අරිය වංශිකයා පරිේෂණ සන්තෝෂයෙන් සන්තෝෂ වෙනවා. පරිේෂණ සන්තෝෂය කියලා කියන්නේ මේ ගමන යනකොට පවා වික්ෂුන් වහන්සේ මේ චීවර හොයන්න යන ගමනේදී ආශ්‍රය කරන්න ඕනේ කවුද? කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චීවරයේහි ඇලුනේ නැති ගැලුනේ නැති චීවරයේ මුසපත්ුනේ නැති භික්ෂුවක් සමගම මේ ගමන යන්න ඕනේ චීවර මාසයේදී බලන්න බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේ ගැන ඒ විතරක් නෙවෙයි මනුස්ස චිත්ත සංතානවල තියෙන ඇත්ත తත්වය ගැන මොන තරම්නම් සැලකිලිමත් වෙලාද කියලා. පින්වත්නි, ಗುಣ පුරණ, තපස පුරණ ඇත්තන්ට පවා තමන්ගේ ළඟම ඉන්න කෙනා යහපත සිද්ධ කරනවා වගේම මොකද කරන්නේ? අයහපතත් සිද්ධ කරනවා. මේ හිත්වලට කල්යාණ සහායකයෙක්ගේ කල්යාණ මිත්‍රයෙක්ගේ ලැබෙන සහාය නොලැබුණොත් ළඟම ඉන්න කෙනාගේ තියෙන ඇලීම් පැත්තට තමන්ගේ හිත ඇලෙන්න තියෙන එක වැඩි. යම් කිසි විටක භික්ෂුන් වහන්සේ නමක් චීවර පිළිබඳ ඇලීම් තියෙන භික්ෂුන් වහන්සේ නමක් සමග මේ චීවර ගමනේ යෙදුනොත් චීවර හොයන්න ගියොත් මොන වගේ චීවර වලටද පොළඹවන්නේ? වටිනාම දේවල් වලට පොළඹවනවා. අන්න ඒ නිසාවෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා චීවරයක් හොයන කාලේ චීවර හොයාගන්න යන්න ඕනේ මුලාවටපත් වෙච්චේ නැති සබ්‍රාහ්මචාරින් වහන්සේලාත් එක්ක. අන්න ඒ දේ කරපුවාම ස්ථීර සන්තෝෂ උපදිනවා. කීවරෙන්ද මුලා වෙන දුක් උපදින්නේ නැහැ. කීවරෙන්ද මුලා වෙන දුක් උපදින්නේ නැහැ. ඉතින් දැන් බලන්න මේ ඇත්තන්ගේ ජීවිතවලට මේක සංසන්දනය කරලා සාප්පු සවාරියේ යනකොට එකතු වෙන්නේ කවුද සාමාන්‍යයෙන් මාත් එන්නම් කියලා. ඇඳුම් වලට ලොල් අයමද නැද්ද? ඇඳුම් වලට ලොල් නැති අය මොකද කියන්නේ? අනේ මට හරියන එකක් අරගෙන එන්න. කියලා අර රස්ත්‍යාදුවේ යන්නේ නැහැ. නේද? ඉතින් ඒ ආයත දුකක් නැහැ. මොකක් ලැබුණත් ගැටලුවක් නැහැ. අන බලන්න ඊළඟ සන්තෝෂය තමයි පටිලාභ සන්තෝෂය කියලා කියන්නේ. වික්ෂුන් වහන්සේකට නම් පින්වත්නි ලැබෙන ජීවනයේ පිළිබඳ හොඳ නරක ගැන සොයා බැලීමක් නැහැ. ඒ පිළිබඳ අදහසක් නැහැ. කුමක්ද ලැබෙන චීවරය ලැබෙන දේ ලැබෙන විදිහට පාවිච්චි කරමින් කටයුතු කරනවා. දැන් ඇයි තෝර තෝර ඇඳුම් හොයන්න යන්නේ? ඒ ගැන මුලා වෙලා තියෙන නිසා. එහෙනම් ලැබෙන දේ ගැන තෘප්තියක් නැහැ. බලන්න පුංචි කාලේ ඉඳලා පින්නත් නේ තමන් ලබා ගන්න තමන්ට ලැබෙන ඇඳුම පිළිබඳව කොයිතරම්නම් අතෘප්තිකරව වාසය කරාද කියලා. එතකොට කියේ පටිලාභ සන්තෝෂය කියන එක නෑ. වික්ෂුන් වහන්සේ නමක් යම් විටක කල්පනා කරනවා නම් මට මේ ලැබිලා තියෙන එක හොඳ නෑ. මේට වැඩිය හොඳ ජීවනයක් ලබා ගන්න මේ පිළිබඳ මේක ලාභම දෙයක් ලැබෙන්න ඕනේ මේක නොලැබුණා කියලා අන්න ඒකෙන් එයාට සන්තෝෂ වෙන්න බෑ. ලැබෙන ඕනෑම චීවරයක් බාර ගන්න බලාගෙන චීවර මාසයේදී ලැබෙන දේ බාර ගන්න බලාගෙන කටයුතු කරන භික්ෂුව පටිලාභ සන්තෝෂය ඒ භික්ෂුවගේ හිතේ තියෙනවා. ඒක දුක් උපදින සන්තෝෂයක් නෙවෙයි. ලැබෙන තමන් බලාපොරොත්තු වෙමින් චීවරයක් ඉන්න කෙනෙකුට මේ જાතියේ චීවරයක් මට ඕනේ කියලා ඒ චීවරේ හදිස්සිය විනාශ වුණොත් ඒ චීවරේ නොලැබුණොත් දුක් ඇති වෙනවා ලැබුණොත් සතුට ඇති වෙනවා. ඒ සතුට නෙවෙයි මේ ඉතරීතර සන්තෝෂය කියලා කියන්නේ ලැබෙන දේ බාර ගන්න සතුට. ඒකට කියනවා ප්‍රතිලාභ කියලා. දැන් අපේ ජීවිතවලටත් එකතු කරගන්න ඕනේ. ජීවිතේ හැම දෙයක්ම පිටවත්. ලද දෙයෙන් සතුට වෙන ස්වરૂපයක් අපිට තියෙන්න ඕනේ අපේ ජීවිතවල. අනේ ලද දෙයෙන් සතුට වෙන ස්වરૂපය තියෙන අය තමන් ප්‍රයමක් ලැබුණාම ඒකෙන් උද්දාමයටපත් වෙන්නේ නැහැ. නොලැබුණාම දුකටපත් වෙන්නේ නැහැ. ඉතින් අන්න මෙවැනි ප්‍රතිපදාවක අති ප්‍රබලව වාසය කරන පිරිසක් තමයි ආර්ය වංශිකයෝ කියලා කියන්නේ. ඒ ඒ මොකද මේ ලෝකයේහි නොයැලෙමින්ම කටයුතු කරන පිරිසක්. හැබැයි හිතෙන්වත් කියන එක මතක තියාගන්න ඕනේ. පටිලාභ සන්තෝෂය ඇති වෙන්නේ කයෙහිද වචනයෙහිද හිතෙහිද? හිතෙහි. එහෙනම් මේ හැම දෙයකදීම පිරික්සන්නේ කොහෙද? තමන්ගේ හිත පිරික්සන්නේ. හිතෙහි තමන්ට නොවටිනා දෙයක් ලැබුණා කියලා දුක් මාත්‍රයක්වත් නැති වෙන නැති ඇති වෙන්නේ නැති ස්වභාවයකටපත් වෙච්ච කෙනෙක් ආරියවංශිකේ. Tamanට ගැළපෙන දේ නොලැබුණාය කියලා නොගැළපෙන දේ ලැබුණා කියලා හැබැයි ගැළපෙනවා නොගැළපෙනවා කියලා හොඳට දන්නවා දුක් මාත්‍රයක්වත් නූපදින ඇයි මේ මේ ජීවිතය ගැන හැම වෙලේම අවබෝධයක් තියෙනවා ඒකේ අගතියට යන්නේ ඇයි ඒක නිස්සත්තයි, ඒක නිජීවයි, ඒක ශුන්‍යයි. ඒක පාවිච්චි කරන්නේ මේ මේ දේට. ඒක මෙන්න මේ මේ දේට පාවිච්චි කරන එක්තරා උපකරණයක් විතරයි මේකේ වටිනාකමක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක පිළිකුල් කටයුතු දෙයක් කියලා. ඊළඟට පින්නත් මේ සමහර වෙලාවට අපිට බොහෝ දේ ලැබෙනවා. සමහර අයගේ පුරුද්දක් තියෙනවා ලැබෙන ලැබෙන හැම දෙයක්ම ලැබුණොත් අරන් තියාගන්න ගතියක්. ලැබ නිකන් ලැබෙනවා නම් ඕනෑ දෙයක් බාරගන්න මිනිසුන්ගේ කැමැත්තකුත් තියෙනවා. නිකන් ලැබෙන දේනේ කියලා හරියට ඒ වචනේත් කියනවා. ඕක දැනගත්ත සමහර ව්‍යාපාරිකව හරිය පුදුම වැඩක් කරනවා. මම දන්න එක කතාවක් කියනවා. එක දෙහි විකුණන කෙනෙක් වුණත් නේ මේ සිංහල අයටම කියලා තියෙන පොඩි අනුන් පදයක් නේ. ඒක දෙහි විකුණන කෙනෙක් තමන්ගේ දෙහි මල්ල තියාගෙන කෑ ගහනවලු මේ ගෙඩි 3ක් රුපියල් 10 කියලා. දැන් මේක විකිණෙන්නෙම නැහැ. ගෙඩි 3ක් රුපියල් 10 රුපියල් 10 කියලා කෑ ගහුවට මේක විකිණෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ තව කෙනෙක් ඇවිල්ලා මෙයාට පොඩි උපදේශයක් දෙනවා. කොහොම කිව්වත් නම් විකුණ ගන්න බැරි වෙනවා. ඔය ටෙඩි ලේසි ක්‍රමයක් තියෙනවා. ගෙඩි දෙකක් රුපියල් 10යි කියලා. දැන් උන් අපිට තුනේ දැන් තුනක් රුපියල් 10යි කිව්වම විකෙන් නැති එක දෙකක් 10යි කිව්වම කොහොමද විකෙන්නේ කියලා. දෙකක් 10යි කියන්නේ හැබැයි ඒ වෙලාවෙම කෑ ගහන්න ගෙඩි දෙකක් රුපියල් 10යි දෙකක් ගන්නයි එකක් නිකන් දෙනවා. ගෙඩි තුනක් රුපියල් 10යි එකට විකෙන්නේ නැති වුණාට දෙකක් 10යි එකක් නිකන් කියලා කිව්වොත් අනිවාර්යෙන් අර නිකන් ලැබෙන දේ ගැන අදහසින් ගන්නවා. ඒ වගේ වික්ෂුන් වහන්සේ පින්වත්නි කවදාක්වත් Tamanට ලැබෙන දේ ප්‍රමාණයට වැඩිය පිළිගන්නේ නැහැ. චීවර ප්‍රමාණයට ලැබි වැඩිය ලැබෙනවා නම් ඒක පිළිගන්නේ නැහැ. ඒ පිළිගන්නේ නැත්තේ ඇයි? නිකන් නෙවෙයි. ඒකේ ආදීනව හොඳට දන්න හින්දා. ඒකේ ආදීනව හොඳට ආදීනව දස්සාවේ. නිස්සරණ පඤ්ඤෝ පරිබුද්ධති. ඒක දන්නවා හොඳට. ඒක නිවනට බාධා වෙනවා කියලා දන්නවා වැඩියෙන් ගත්තොත්. ඒක තමන්ට ප්‍රමාණවත් තරම විතරක් ගන්නයි ගතිය ඕනෑම දෙයක. චීවරයට තියෙනවා. මොකද මේ චීවර ගැනම කතා කරේ ඇයි කියලා දැන් මේ අසු දන්නවා. ඇයි? චීවර පාවිච්චි කරන්නම වෙන හින්දා. එහෙනම් අන්න ඒ ගුණයට කියනවා මත්ත පටිග්‍රහණ සන්තෝෂය කියලා. යමෙක් යමක් යමෙක් යමක් ලබා ගන්නේ තමන්ට ඇති ප්‍රමාණයට විතරයි නම් ඉතින් අහලා බලන්න සමහර අයගේ මේ ඇඳුනුත් එක්ක තියෙන ඊයත්න්ගේ වෙලාවකට අපිට ඉතින් වෙලාවකට හොඳට පේනවා පින්නත් සමහර දේවල් කමක් නෑ නේද ඔවා කියන්නත් ඕනේ නේද විහාරස්ථානයකට එනකොට පවා කොහොමද සමහර අයගේ ගති නේද ඒවා ඒවාට වෙන වෙනම වෙන වෙනම ඒ ඒ ආකාරයට ඒ ඒ දේවල් ඇඳුමට හරියන පාවහන් යුගල කරාඹු යුගල මාලය නේද මේ විදිහට මහා ලයිස්තුවක් ඉතින් මට වෙලාවට හිතනවා ඒ ඒවා මේවා වෙන වෙනම වෙන වෙනම තියලා ඇති කියලා නේද කට්ටල් කට්ටල් කියලා ඇති ඉතින් මොනතරම් මුලාවටපත් වෙනවද බලන්න මොනතරම් වේදමත් කරනවද බලන්න මේ ලෝකෙ පින්වත්නි කී තැනක කී දෙනෙක් සුදාගෙන ඉන්නවද කියලා දන්නවද? ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සම්පත් හානිය කියන එක ඊටාම ප්‍රබලව පිටු දැක්ක දෙයක්. මේ පාවිච්චි කරන චීවරය ගැන මේ අත දන්නවා. කොහොමද බුදුරජාණන් වහන්සේ අනුදැකලා තියෙන්නේ? මේ චීවරේ පාවිච්චි කරන් බැරි වුණාම එහෙම මුගලි කරලා විසිකලා දාන්න කියලා. නෑ මේ චීවරයෙන් ඇඳ ඇතිරිලි, කොට ඇතිරිලි ඒවා සකස් කරගන්න. ඒවත් දිරලා යනකොට පාපිසි ආදී සකස් කරගන්න. ඒවත් දිරලා යනකොට අන්තිමට බැටි වලට මිශ්‍ර කරලා විත්තිර ප්‍රවාහ පාවිච්චි කරන්න කියලා. ඒ තරම්ම කිසිවක් නාස්ති කරන්නේ නැතුව, ඒ කියන්නේ මසුරුකමට තියාගන්න කියන එක නෙවෙයි. අපි මේවා මේත් එක්කම තේරුම් ගන්න ඕනේ. හැම කෙනෙක්ම මසුරු වෙන්න කියලා නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අර පිළිමැස්මෙන් කටයුතු කරන්න ඇයි? අහක යන දේවල් බොහෝමයක් තියෙනවා. බලන්න මම සමහර වෙලාවට මේ බව මතක් කරලා තියෙන අපේ ජීවිතවල ඉඳි. යම් කිසි කෙනෙකුට ශරීර ශක්තිය තියෙනවා. කාලයක් තියෙනවා එදා දවසේ. අපි අපි ගමනක් යනවා කියලා. වෙලාවක් තියෙනවා හදිස්සියක් නැහැ. ශාරීරික වශයෙන් පීඩාවකුත් නැහැ මොනවත්වත්ම නැහැ. කිලෝමීටර් භාගයක් පයින් යන්න තියෙනවා කියලා හිතමු ගමනක් යන. යයිද? මොකද කරන්නේ? රුපියල් 150ක් ගෙදර කරනවද නැද්ද? අනිවාර්යෙන් ගෙදර කරනවා රුපියල් 100ක් 150ක් ගෙදර කරලා හරින් ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා. මේ ශරීර මහන්සි කරත් මේ ශරීර මහන්සි නොකරත් අපි බුදිනවා අන්තිමට අපි මැරෙනවා. එහෙනම් අර රුපියල් 100 දවස් ගාණක් එකතු කරොත් වෙනත් නේ. එක දවසක් ඒ රුපියල් 100 ඉතුරු කරගෙන දුප්පත් කෙනෙකුට නැති බැරි කෙනෙකුට ආහාර වේලක් ලබා දුන්නොත් මොනතරම් සන්තෝෂයක් හිතේ උපදින්ද? ඒ වගේ කිසියම්ම වස්තුවක් අනවරතේ පාවිච්චි කරන්ඩ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ ඉඳ තිබෙන්නේ නැහැ. ඒ බව නීතියකින් නෙවෙයි ඒ බව සදාකාරාත්මකව පහදලා දුන්නා. ඒකෙන්ද සතුටත් වික්ෂුන් වහන්සේලා කවදාක්වත් කිසියම්ම දෙයක් නාස්ති කරන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් වික්ෂුන් වහන්සේ පාවිච්චි කරන දේවල් අතර තියෙන චීවරනේ එහෙනම් චීවර පිළිබඳ තමන් මේ දේවල් මේ අත්ංගේ චිත්ත සමාධියට ප්‍රබල හේතු වෙනවා පිළිබඳ. මම අහනවා මෙහෙම මෙහෙමයි. හිතට කලබලකාරී තත්වයන් ඇති වෙන්නේ ආසාවන් හින්දා. ඇඳුමට තියෙන ආසාව අතහරින්නම බැරි වෙන්නේ මේ ඇඳුම හැම වෙලෙම පාවිච්චි කරන්න වෙන හින්දා කියලා මම මතක් කරා. ඒ වගේම පුළුවන් ද බලන්න සාම් ඇඳුමෙන්ම කටයුතු කරගන්න පුළුවන් කියලා බලන්න. ඒකට තියෙන බැරිකම ගැන මම මෙන්න මෙහෙම මතක් කරනවා. ඕනනම් බලන්න මේ ධර්ම දේශනාව ඉවර වෙලා හෙට උදෑසන 8ට විතර දලදාගම හන්දියේ මුරදාගෙන ඉඳලා බලන්න මං කියන්න ඕනේ මොකද වෙන්නේ මේ සුදෝ සුදුවට ඉන්න අය පාට වෙලා යන්නේ මං දැකලා තියෙනවා පින්නත් සමහර වෙලාවට දානේ පූජා කරන මාත්‍රයක විතරයි සුදු වෙනවා දෙතියි ඇඟේ තියෙන්නේ ආරණ්‍ය සේනාසනයට ඇවිල්ලා දානේ පූජා කරන වෙලාවේ සුදු ඇඳුම හොඳට ඇඟේ තියෙනවා. නමුත් යන්න ලෑස්තිලා බලනකොට තියෙන එකක්. හැබැයි කිලුට වෙලා නෙමෙයි මේ මාරු කරලා තියෙන්නේ. ආරණ්‍ය සේනාසනයේදී ඇඳුම මාරු කර ගන්න වෙලාව. මේ හිතනයි කිව්ව මම දැන් ඇඳුම් කිලුට වෙලා ඉන්න මාරු කරන්න වෙයි දැන් ඔබ කිව්වා කියලා අපිට ගඳක ගහ යන්න බෑ. නේද? ඒ තරමටම මෙතනින් පිටත් වෙනකොට පාට ඇඳුමක් අපිට ඕන වෙනවා. හැබැයි ඒකට අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. පැහැදිලි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ දේ කළ යුතුයි. අවශ්‍යතාවයක් නැතුව ඒක මෝස්තරය සඳහා කරනවා නම් Taman ඒකට මුසපත් වෙලාද නැද්ද? මේ සියලු මුසපත් වීම අපෙන් කවදා හරි දවසක අයින් වෙන්නම ඕනේ. ඇඳුම ගැන තියෙන මේ මුසපත් වීම කවදා හරි දවසක අයින් වෙන්නම ඕනේ. ඇඳුම ගැන තියෙන මේ මුලාව කවදා හරි අයින් වෙන්නම ඕනේ. ඉතින් මේවා ඔක්කොම අපේ ජීවිතයට එකතු කරගන්න තුරු ඉතින් කියාය ගහලා වැඩන්නේ මට සමාධිය නැහැ කියලා. ඇඳුම හින්දා සමාධිය නැතිව. සමාධි නැති කරන කවර ප්‍රඥාවක් වර්ධනය වීමක්ද? කවදා දවසක මේ චිත්තාභ්‍යන්තරයට බහැලා මේ චිත්තාභ්‍යන්තරයේ තියෙන ඇත්ත తත්වය දැනගන්න අවශ්‍ය කරන චිත්ත සමාධිය කවදා වර්ධනය කරන්නද? මැරෙනකම්ම ඇඳුමට ලොල් වෙලා හිටියොත්. ජීවිතේ වටිනාම දේ අග්‍රම දේ ඇඳුම කියලා හිතාගෙන වාසය කළොත් එහෙනම් අතාරින්න කාලේ. උතුම් චින්තකයෝ උතුම් මිනිස්සු ඇඳුම් කියන දේ පාවිච්චි කරේ ඔන්න ඔය විදිහටයි. ඉතින් අපිට මේවා දැනගන්න ලැබීම මොනතරම් භාග්යක්ද? තමන් ළඟම මෙතනම හදාගන්න පුළුවන් දේවල් වගේක් ඔය. ඊටාම සරල, ඊටාම අල්පේච්ඡ ජීවිත තමයි වික්ෂුන් වහන්සේගේ ජීවිතය. ඒ ජීවිතයට සමාන්තරව මේ අත්තන්ට ජීවිතය සකස් කරගන්න බැරුව නෙවෙයි. ඒක හොඳටම පුළුවන්. ඊළඟට පින්වත්නි ලෝලුප්ප විවර්ජන සන්තෝෂය කියලා කියන්නේ වික්ෂුන් වහන්සේට ඇඳුම් මේ අත්තන්ට වගේ මිලදී ගන්න බෑ. මේ අත්තනම් ගිහින් ඇඳුම් මිලදී ගන්න. නමුත් වික්ෂුන් වහන්සේ ලැබෙන දේ ගන්න. නමුත් යම් විටක වික්ෂුන් වහන්සේ නමකගේ සිතක පහළ වුණොත් නේතරේ මම කටින චීවර පූජාව අහවලාට දෙන්න ඕනේ. ඇයි? එහෙම දුන්නොත් මට කටින චීවරයක් විදිහට මේ මහා වටින චීවරයක් ලැබෙනවා. වටින වටින දේ ලැබෙන තැන් හොය හොයා යන්නේ නම් එන්නේ වික්ෂුව ආර්ය වංශිකයෙක්ගේ තත්ත්වයට කවදාකවත්පත් වෙන්නේ නැහැ. මේක චීවර ගැන විතරක් නෙවෙයි. මේ ටික අපි මේ කතා කරගෙන යනකොට මේකට සමාන්තරව මේ අත්ව කල්පනා කරන්න ඕන මොනවද? පින්ඩපාතයත් එහෙමයි. පාත්‍රාව අරගෙන පින්ඩපාත කරනකොට පින්වත් මේ වික්ෂුන් වහන්සේ නමක් කල්පනා කළොත් යම් විදිහකින් අහවල් ගෙදරට ගියොත් මට රසබුජුන් ලැබෙනවා. අහවල් ගෙදරින් ලැබෙන්නේ සම්බෝල ටිකකුයි බටිකුයි විතරයි. ඔය පැත්තකට යන්න හොඳ නැහැ. අර පැත්ත පෝසත් තැනක්. ඒ විදිහට අන්න ඒ වගේ වටින වටින තැන්වලට වටින වටින අයව සම්බන්ධ කරගන්න භික්ෂුන් වහන්සේ නමක් උත්සාහ කරනවා නම් ඒට නැත්තා දුකටපත් වෙනවා. ඇයි? බලාපොරොත්තු කඩ වෙන හින්දා. සියලු බලාපොරොත්තු අතහැරගෙන ජීවත් වෙන කෙනෙක් භික්ෂුන් වහන්සේ නමක්. ඇයි ඒ? හොඳටම දන්න කාරණාවක් තියෙනවා. මොකක්ද? මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් මගේ වශයෙන් ගන්න පුළුවන්කමක් නැහැ කියන එක. මේ ලෝකෙට කිසිම දෙයක් මගේ වශයෙන් ගන්න නැහැ. එහෙනම් මේ අමාරුවෙන් ලබා ගන්නේ මම මොනවද? අනාත්ම ස්වභාවයේ තියෙන මගේ වශයෙන් ගන්න බැරි දේවල් තමයි මම මේ අමාරුවෙන් ලබා ගන්න. එහෙනම් ඒක ජීවිතය පවත්ව ගන්න අවශ්‍ය කරන අර මූලික අවශ්‍යතාවයන් වලට විතරක් මම මේ දේවල් එකතු කර ගන්න ඕනේ. ඒක කපටි විදිහට, කුහක විදිහට අන් අයව රවට්ටලා ලබා ගැනීම භික්ෂු ජීවිතයක ගැලපෙන්නේ නැහැ විතරක් නෙවෙයි පොඩි ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහටම මේ අත්ංගේ ජීවිතයට ගැලපෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේට සමාන්තරව පින්වත්නි අපිට විශාල හැකියාවක් තියෙන්න ඕනේ කුමක්ද? අපේ ජීවිතය මේ ආකාරයටම සකස් කරගන්න. ඊළඟ කාරණාව තමයි යථා ලාභ සන්තෝෂය කියලා කියන්නේ. ලැබුණ දේ පිළිබඳව ලැබුණ විදිහට යම් කිසි කෙනෙකුට යම් පිළිබඳ වටිනාකමක් හොයන්නේ නැතුව නොවටිනාකමක් හොයන්නේ නැතුව ලැබෙන දේ ඒ විදිහටම බාර ගන්න ස්වරූපෙට කියන ලැබිච්ච ලාභය ඉතින් ඒ ලැබිච්ච දේ මට ඒ ඇති හොතට ලැබිච්ච දේ ගැන තමන් වටිනාකමක් ගැන කල්පනා මාත්‍රයක්වත් එන්නේ නැත්තම් දැන් යමක් ලැබෙනවා ලැබෙනකොට ලැබිච්ච දේ ගැන වටිනාකම ගැන කල්පනා මාත්‍රයක්වත් මම අහන මෙයාගේ. කල්පනා මාත්‍රයක් හරි එනවනම් මේක වටිනවද නැද්ද කියලා. එතන ප්‍රශ්නයක්ද නැද්ද? එතකොට මේ කෙනෙකුට හිතේ මේ හාමුදුරුව පුංචි දේවල් වගේද කතා කරන්නේ. ඒ මදිවට මේකට සූත්‍ර ධර්මයේ පුත්කාවගෙන මේ අඳුන් ගැන කතා කර කර ඉන්නවා කියලා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ බලන්න. නොඇලීම ඇති කරගන්න මහා ලොකු දේවල් කරන්න හදනවා. නොඇලීම ඇති කරගන්න ඕනේ කියලා නව මහා විදර්ශනාවෙන් පටන් ගන්න හදනවා. මම මේකට නිග්‍රහ කරනව නෙවෙයි මේ. හැබැයි ළඟම තියෙන දේ අමතක වෙනවා. ළඟම තියෙන දේ අමතක වෙන හින්දා යන පාර වර්ධිනවා. ලැබෙන දේ ගැන වටිනාකම් හිතට දැනෙනකොට ඒක අකුසලයක් කියලා මතක තියාගන්න ඕනේ. යම්කිසි දෙයක් ගැන අකුසලයක් ඇති වෙන මාත්‍රේම දුක උපදිනවා. එහෙනම් ඕනෑම දෙයක් ලැබෙනකොට පින්නත් ජීවරයක් පින්නපාත තේනාසන කරන්නේ මුළු ජීවිතේම එකතු වෙන්න ඕනේ මේ කාරණාත් එක්ක. Tamanට යමක් ලැබෙනවද ඒකේ තියෙන වටිනාකම් නොවටිනාකම් ගැන මුලදී කල්පනා කරන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕනේ. කල්පනා වුණොත් මොකද කරන්න ඕනේ? ඉක්මනට ඒකට විදර්ශනාවක් කරලා ඒ ගැන නිවැරදි කල්පනාව ඇති කරගෙන ඇයි දේශනා කරා මේ ප්‍රතිපදාවෙහි දක්ෂ වෙන්න ඕනේ අනලස් වෙන්න ඕනේ සම්පජානෝ පතිසිතෝ සිහියෙන්ම ඒ සිහිය පිළිවා ගන්න ඕනේ සිහියෙන්ම වාසය කරන්න ඕන ඉතින් මුලා වෙනවා හදිස්සියම ලැබිච්ච දේ පිළිබඳ වටිනාකම් හොයන්න මතක් වෙනවා එතකොටම අන්න නෑ නෑ මම මේ මට මේකට ආසයි වුණා මට මේකට මට මේකට කැමැත්ත පහළ වුණා මම මේක අතහරින්න ඕනේ බැහැර කරන්න ඕනේ කියලා. අර අචාන්චා ස්වාමීන් වහන්සේ ගැන එක තැනක සඳහන් වෙනවා. කුමක් හෝ මාංශයක් පිළිබඳ කැමැත්තක් තිබිලා ඒ විඳපාතේ වඩනකොට ඉදිරියෙන්ම වැඩියා වඩනකොට මේ මාංශය පිළිබඳ ලොල්කමක් ඇති වුණා. අනිත් අයටවත් ගන්න බැරි වෙන මේක පෙරලනවා. පෙරලා දාලා පිසි කරලා ගියා යන්නේ. ඉතින් දිනුවා කියලා හිතේ තියාගෙන ගියා කියලා. හැබැයි අනිත් අයගෙන් බැනුම් අහන්න ඉතින් කවන්නේ. ඇයි? කෑමට ආසාවක් ඇති වුණා ඒක එතනම අයින් කරා. ඒ වගේ පින්වත්නි තමන්ගේ මේ අඳින ඇඳුම පිළිබඳ තමන්ට වටිනාකම දැනෙනවා නම් එතන ප්‍රශ්නයක්. නමුත් බලන්න මේ කියන උතුම් චින්තනය තුල ඉන්න ඇත්තෝ ලැබුණ ඇඳුමෙහි වටිනාකම ගැන කවදාකවත් බැලුවේ නැහැ. කවදාකවත් බැලුවේ නැහැ. මේ චින්තනය කොච්චර ප්‍රබලද බලන්න. තමන්ට ලැබෙන දේ ගැන වටිනාකම් ගැන හිතන සිත් පහළ වෙන්නේ නැති තත්යකටපත් වෙච්ච චින්තනයක්. තමන් පාවිච්චි කරන දේ පිළිබඳ වටිනාකම් පිළිබඳ අදහස් පහළ වෙන්නේ නැති දැක්මකට ඇවිල්ලා ස්වභාවයකට ඇවිල්ලා ගතියකට ඇවිල්ලා ඉතින් එතෙන්ට එන්න නම් ඇඳුම පිළිබඳ එහෙමනම් ඇඳුම පිළිබඳ හැමෝම දුක දුකටපත් වෙන මේ ඇඳුම් පිළිබඳ තියෙන අදහස් වෙනත් දේවල් පිළිබඳ තියෙන සියලු අදහස් වලදී Tamanට ලැබෙන දේ ගැන තියෙන වටිනාකම ගැන සිතුවිලි පහළ වෙන්නේ නැත්නම් හිතක. ඒ නොවිත නොවටිනාකම් ගැන සිතුවිලි පහළ වෙන්නේ නැත්නම් හිතක. ඒක උතුම් හිතක්ද නැද්ද? ඒක සාන්ත හිතක්ද නැද්ද? ඒක යම් දෙයක් සැකසෙන්නේ නැති හිතක්ද නැද්ද? ලෝභ දේශ මොහ හැදෙන්නේ නැති හිතක් ඒක. ඇඳුම් මෙන්න උපද්දව ඇති වෙන්නේ නැති හිතක්. තණ්හා දෘෂ්ටි මාන ඇති වෙන්නේ නැති හිතක්. එහෙනම් ඇඳුමෙන්ම පුරුදු කරන්න කියලා. ඇයි පාවිච්චි කරන්න වෙන හින්දා හැමදාම ළඟම තියෙන විසම තුනක් තමයි ඔය. ළඟම තියෙන තමන්ව තෘෂ්ණා දෘෂ්ටි මාන්න වලට ඇති වෙන ළඟම හැම වෙලෙම පාවිච්චි කරන්න වෙන තුනක් තමයි නිවස ඇඳුම සහ ආහාර. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට පාවිච්චි කරන්නම සිද්ධ වෙනවා. ඒකින්ද අන්නේතරදී ගතාලාභ කියලා කියන සන්තෝෂය අපි උපදවා ගන්න ඕනේ. එහෙම ලැබෙන දේ ගැන වටිනාකම් නොවටිනාකම් ගැන හොයමින් කටයුතු කරන හොයන්නේ නැතුව කටයුතු කරන අයට පින්වත්නි කාලානුරූපව Tamanට හිතෙහි මහා ශාන්ත භාවයක් සංසිද්ධායක තත්ත්වයක් Tamanගේ හිතේ ඇතිවෙන්න පටන් ගන්නවා. මේහා සමාන්තරවම පින්නපාත ගැන සේනාසන ගැන මේ ඇත්තට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට ඊළඟ කාරණාව තමයි යථා බල සන්තෝෂය.